ධම්මා චේතසිකාමතාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුල්ලාගේ බලාපොරොත්තුව සූදානම. එතකොට පින්නතුනි අද අපි මේ ධර්ම දේශනාව සඳහා පින්නතුල්ලට කියලා දෙන්නේ තාම වටිනා වැදගත් ධර්ම කොටාසයක්. ධර්ම දේශනාවකදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිත වර්ගීකරණය කරන සිත් 89ක් නැත්නම් 100 ආකාරයකට කියලා දුන්නා. ඉතින් බොහෝ දෙනා මේ සිතේ පහළවන චිත්ත ගති නැත්නම් සිතුවිලි පිළිබඳවත් කෙටි හැඳින්වීමක් කළොත් කාටත් ප්‍රයෝජනයි කියලා අපට මතක් කරපු නිසා සිතේ පහළවන සිතුවිලි පිළිබඳව මේක හරිම වැදගත් බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ කය හදන වැඩ පිළිවෙලක් නෙවෙයි සිත සකස් කරන සිත හදන වැඩපිළිවෙලක් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එනිසා පින්නතුනේ අපිට පහළවන අපේ සිතේ පහළවන සිතුවිලි පිළිබඳව අපට අනිවාර්යයෙන්ම දැනුමක් තියෙන්නට ඕන. එහෙම දැනුමක් නැති වුණොත් අපි සමහර විට කුසල් කියලා කරන්නේ අකුසල්. අකුසල් කියලා සමහර විට ඒ වගේම කුසල් කරෙන්නත් පුළුවන්. නමුත් ඒක ඥාන සම්ප්‍රයුක්ත නැහැ. ඒ නිසා මේ සිතුවිලි පිළිබඳව හොඳ අවබෝධයක් අපට තියෙන්න ඕන. දැන් උදාහරණයකට ගත්තොත් මෙහෙම හිතන්න දැන් කෙනෙකුට අපි උපකාරයක් කරනවා. කාට හරි උපකාරයක් කරනවා. ඉතින් අපි මේ උපකාරය අපි හිතන්නේ අනේ අපි මේ තැනැත්තාට මේ උපකාරයක් කරන්න කියලා. අපි හිතමු අධ්‍යාපන ලබන දරුවෙකුට අපි පොත් ඒ වගේම ඒ අවශ්‍ය පාසල් උපකරණ ලබා දෙනවා. මේ දරුවා හොඳට ඉගෙනගෙන ඒ වගේම හොඳ රැකියාවක් කරන කාලේ අර මේ ළමයාට උගන්වපු උගන්වන්න උදව් කරපු කෙනා මෙහෙම හිතනවා නම් මම මෙයාට මම තමයි ඉගෙන ගන්න උගන්වන්නේ මේ ආධාරකලේ උපකාරකලේ දැන් මේ අයට අපි පේන්නෙත් නැහැ ඒතර බලන්න පිටින් මෙහෙම දෙයක් සිතනවා නම් අනිවාර්යෙන් එතන දානයක් නෙවෙයි දීලා තියෙන්නේ. එතන ලෝභයේ චෛත්‍යකේ තමයි වැඩ කරලා තියෙන්නේ. දැන් සමහර වෙලාවට දැන් බලන්න අපි කරුණාවෙන් කෙනෙකුට උපස්ථාන කරනවා. කරුණාවෙන් කියලා අපි හිතාගෙන ඉන්නේ කරුණාව කියලා. හැබැයි එතන වැඩ කරන්නේ ලෝභ සිතුවිල්ල. දැන් බලන්න දැන් අපි හිතමු කෙනෙකුට බොහෝම කරුණාව දක්වනවා. කරුණාව කියන්නේ පිළිස එක්කෙනෙකුට දක්වන දෙයක් නෙවෙයි. කරුණ දැන් එක්කෙනෙකුට දක්වන කරුණාවට අපි කියන්නේ ලෝභය කියලා. නමුත් මෙයා හිතාගෙන ඉන්නේ මම මෙයාට බොහෝම කරුණාවන්තයි කියලා. නමුත් එතන වැඩ කරන්නේ මොකද්ද? රාගය. දැන් බලන්න මේ සිතුවිලි වල තියෙන ස්වභාවය. දැන් අපි උදාහරණයක් දුත් ඒකටත් දැන් මේ පුංචි උදාහරණ වලින් මේක තේරුම් ගන්න බොහොම ලේසියි. දැන් බලන්න අපි හිතමු අර විදිහටම අධ්‍යාපන ලැබෙන දරුවෙකුට ගමක තරුණ ළමෙක් උදව් කරනවා. අපි තුමු ගැහණු ළමයෙකුට ගැහණු දරුවෙකුට. ඉතින් මේ ගැහණු දරුවා බොහොම හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉතින් එයා එතනදීම Tamanට සහකරුවෙක් හොයා ගන්නවා. ඉතින් අර ගමේ උදව් කරපු අර දුප්පත් අර අසරණ ළමයාට කේන්ති යනවා. කේන්ති ගිහලා මොකද කරන්නේ? ඔය පුවත්පත්වල එහෙම ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට අර ළමයාගේ ජීවිතේ පවා නැති කරනවා. එතකොට දැන් සාමාන්‍ය උදව්ව කරුණාව වගේ තමයි පේන්නේ. නමුත් එතන වැඩ කරලා තියෙන්නේ මොකද්ද? රාගය. දැන් බලන්න අපි දන් දෙනවා. දැන් අපේ දායක පින්නතුල්ලාම අපට ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ ගමේ පන්සලටත් අපි දානයක් දෙන්න ඕන. ඉතින් අපේ හාමුදුරුවනේ ඕන දෙයකට ඉතින් අපට ඉන්නේ හාමුදුරුවනේ. ඊළඟට ඉතින් උන්වහන්සේට ඕන දෙයක් කිව්වොත් අපිට කරලා දෙනවා. ඒ නිසා අපි දානයක් දෙන්න දැන් බලන්න පිළිතුර මෙතන දානය කියලා වැඩ කරන්නේ මොකද්ද? ලෝභය. අපේ කියපු ගම අපේ හාමුදුරු අපි උදව් උපකාර බලාපොරොත්තු වෙන තමයි ඒ දානෙ දෙන්නේ. ඒතකොට දැන් බලන්න මෙහෙම හිතනකොට එතන දානයක් සිද්ධ වෙලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? ලෝභයක් තමයි වැඩ කරලා තියෙන්නේ. දැන් මෙහෙම හිතනකොට මෙයක් සම්පිටේ අපි සින්කම් කරගෙනම නැද්ද කියලා නේද? මොකද ඔය වගේ සිතුවිලි සාමාන්‍ය පොහොදුන් සිතකට අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිතුවිලි පිළිබඳව අපි හොඳ දැනීමක් ඇති කරගත්තොත් අපිට පින්කමක් පින්කමක් විදිහට කරගන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් වැදගත් ධර්මදේශනාවක් වේවි. මොකද බුදුරජාණන් වහන්සේ අපට සිතුවිලි 52ක් දේශනා කළා. එතකොට පින්නතුනි මේ සිතුවිලි 52ට හැරෙන්නේ නැත්නම් 53ක් සිතුවිලි නැහැ. දැන් අවුරුදු 2600ක් තථාගතයන් වහන්සේ දැන් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් වුණා. උන්වහන්සේ වදාළ මේ සිතුවිලි 52ට හැරෙන්න එක සිතුවිල්ලක්වත් කාටවත් එකතු කරන්න බැරි වුණා. ඒකෙන්ම තේරෙනවා මේ ධර්මයේ තියෙන වටිනාකම. කිසිම කෙනෙකුට කියන්න බෑ නෑ සිතුවිලි 52යි නෙවෙයි 53ක් තියෙනවා කියලා. එතකොට පින්නතුනේ ඒ නිසා ඒ සිතුවිලි 52 පිළිබඳව තමයි අද අපි පින්නතුලට කියලා දෙන්නේ. නිසා මේක හොඳට හිතේ දරාගන්න වටිනා දේශනාවක්. මොකද මේ සිතුවිලි හොඳ වෙනකොට තමයි මිනිස්සයා හොඳ වෙනවා කියලා කියන්නේ. සිතුවිලි නරක වෙනකොට තමයි මිනිස්සයා නරක වෙනවා කියලා කියන්නේ. එනිසා මේ සිතුවිලි පිළිබඳව බලන්න එතකොට දැන් මේ දේශනා ශ්‍රවණය කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවක් පින්නතුලට ඇති වෙන්න ඕන. මොකද උන්වහන්සේ ආය අපට නොදාල දෙයක් නැහැ. හැම දෙයක්ම තථාගතයන් වහන්සේ අපට කියා දීලා තියෙනවා. එතකොට දැන් බලමු අපි කාල වේලා මොකද සිතුවිලි 52ක් විස්තර කරන්න මේ පැයක් වෙනතුත් පොඩි කාලෙකින් අපට අමාරුයි. එක සිතුවිල්ලක් විස්තර කළොත් විනාඩියක් විනාඩි 52ක් යනවා. ඒ නිසා අපි බොහොම කෙටියෙන් පින්නතුල්ලාට දැන් මේ සිතුවිලි 52 පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නම්. නිසා බොහොම සාවධානව මේක තේරුම් ගන්න මහන්සි ගන්නට ඕන. එතකොට පින්නතුනේ මේ සිතුවිලි වල ස්වභාවය තමයි සිත සමගමයි ඉපදින්නේ. සිත සමගමයි නිරුද්ධ වෙන්නේ. ඒතර සිත ගන්න අරමුණම තමයි ගන්නෙ, සිත ගන්න වස්තුවම තමයි ගන්නෙ. ඒතර සිතක් නැතුව සිතවිලි පහළ වෙන්නේ නැහැ. සිතවිලි නැතුව සිතක් පහළ වෙන්නේ නැහැ. ඒකෝර දැන් බලන්න දැන් පළවෙනි চৈতසිකය නැත්නම් සිතවිල්ල තමයි පස්ස. දැන් මේ මූලික සමාන අන්‍ය සමාන කියලා 13ක් තියෙනවා. ඒ 13 සමහර වෙලාවට මේකට මේ වෙලාව මේ වගේ චූටි වෙලාවකින් මට හරියටම තේරුම් යයිද කියලා මට කියන්න අපහසුයි. නමුත් කුසලයිසිකත් අකුසලයිසිකත් හොඳට තේරෙයි. මේකත් තේරෙන්නේ නැත්තේ නෑ. ඒතර පළවෙනි චෛසික හත තමයි සබ්බචිත්ත සාධාරණ චෛසික හත. සිතුවිලි හත. සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ හැම හිතකටම සාධාරණයි. කුසලයක් කළත් අකුසලයක් කළත් මේ සිතුවිලි හත අනිවාර්යයෙන්ම යෙදෙනවා. මොනවද මේ සිතුවිලි හත? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිත ඉන්ද්‍රිය, මානසිකාර. මෙන්න මේ හත තමයි සියලු සිත්වල යෙදෙන කුසල් වලත් යෙදෙනවා, අකුසල් වලත් යෙදෙනවා. දැන් පස්ස කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය. දැන් බලන්න පින්නතුනි හරියට දැන් අරමුණයි හිතයි එකතු කරන සිතුවිල්ල තමයි පස්ස කියලා කියන්නේ. දැන් බලන්න දැන් රූප තියෙනවා. රූපයක් දැන් අපේ ඇහැට රූපයක් හමු වෙනවා. ඇස දැන් අප්පුඩියක් ගහනකොට එක අතක් ඇහැ කියලා හිතන්නකෝ. අනිත් හත රූපය. ඒතර මේ දෙක එකතු වෙනකොට ශබ්දයක් එනවා. අන්න ඒක තමයි පස්සේ කියලා කියන්නේ. ඒකට අපිට කොතර මේ ලෝකේ කොතර අරමුණු තියෙනවා. අරමුණු තිබ්බට මේක ස්පර්ශ වෙන්න ඕනේ. ඇහි හරි, කනේ හරි, නාසයේ හරි, දිවේ හරි, කයේ හරි, මනසේ හරි මේක කොහොම හරි ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශ වුනේ නැත්නම් අපිට අරමුණු ගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මේ පස්ස කියන එක සිතුවිල්ල. ඒතර දැන් මේ සයිසික නැත්නම් මේ සිතුවිලි පිළිබඳව කතා කරනකොට මෙයත් අන්ත හිතේ මේ ලෝකයේ හැම පිටින්ම සිතුවිලි සමුදායක් විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ කියන එක හොඳට පැහැදිලි වෙයි. ඒතර දැන් බලන්න අපිට මොනවා හරි අරමුණක් ගන්න ස්පර්ශය ඒ ගස්තනේ නැත්නම් වැඩිම අවශ්‍යයි. හැබැයි හරියම සියුම්. දැන් බලන්න කෙනෙක් ඇඹුල් කනකොට අපේ කටටත් ඇඹුල් රහක් වගේ නෝ නේද? අර ඒ තරම් මේක සියුම් දෙයක්. ඒ නිසා මේක ලොකුවට ගැටෙන දෙයක් නෙවෙයි. ඒතර මේක තමයි පින්සිනේ පස්ස චෛසිකය කියලා කියන්නේ. ඒක සිතුවිල්ලක් කෙනෙක් මතක තියාගන්න. කියන්නේ අරමුණක් ගන්න මුලින්ම උපකාර කරන්නේ මොකෙන්ද? මෙන්න මේ ස්පර්ශය. වේදනා කියන්නේ මොකක්ද? දෙවෙනි চৈতසිකේ පස්ස වේදනා. වේදනා කියලා කියන්නේ දැන් අපි නම් වේදනාව කියන්නේ දුක් විඳිනවට විතරයි වේදනාව කියන්නේ. ඒ වේදනාව කියන්නේ පිළිතුරු සිතුවිල්ලක් නෙවෙයිද? සිතුවිල්ලක්නේ. දැන් අපි වේදනාවක් මං හරියට වේදනාව විඳිනවා කියන්නේ Taman හිතින් විඳින එකක්. එතකොට ඒ වේදනාව සැප වේදනාව දුක් වේදනාව මධ්‍යස්ථ වේදනාව වශයෙන් අපි දන්න විදිහට ක්‍රම තුනකට බෙදෙනවා. ඉතින් මේක අභිධර්මයේ සෝමනස්ස දෝමනස්ස ආදී වශයෙන් බෙදෙනවා. නමුත් අපි මෙහෙම හිතාගන්න වේදනාව කියලා කියන්නේ අරමුණ වල රසය විඳ ගැනීම. අරමුණ වල රසය විඳ ගැනීම. දැන් හිතින් කරන්න බෑනේ ඕක. සිතින් කරන්නේ අරමුණ දැනගන්න සිතින්. අරමුණේ රස විඳින්නේ මොකෙන්ද? වේදනා. වේදනා කියන්නේ චෛතසිකය සිතුවිල්ල. ඒතර බලන්න මේක එහෙම් පිටින්ම සිතුවිලි සමුදායක්. දැන් මේ චෛතසික 52 කතා කරලා ඉවරනකොට පින්නතුල්ලාට හිතේ අනේ මේක නාම රූප ගොඩක් පමණයි කියලා. ඒතර දැන් බලන්න දැන් එතකොට දැන් ඒකට උපමාවක් හැටියට කිව්වොත් දැන් අපි හිතමු දැන් හරක් කන්නේ. දාන වියන් දැන් රජුරවන්ට කෑම හදන කෙනා එයා රජුරවන්ට හොඳට කෑම එක හදනවා. හදලා මේවට ලුණු වැඩිද මිරිස් වැඩිද මේක රහ කොහොමද කියලා බලන්න පොඩ්ඩක් අල්ලට දාලා ලෙව කනවා. එයා යන්තම් එක රස විඳිනවා බලන්න. හැබැයි රජ්ජුරුව මේක මේසෙට ගියාම රජ්ජුරුව තමයි මේක හොඳට අනුභව කරලා මේකේ රසය විඳින්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ වේදනාව කියලා කියන්නේ හරි රජ්ජුරුව වගේ. එයා තමයි අරමුණේ රසය හොඳට මේක සැපයක්ද මේක දුකක්ද මේක මධ්‍යස්ථ ස්වභාවයක්ද කියලා විඳින්නේ අර වේදනාව. හැබැයි අනිශ්චිතුවේලි වලිමුත් දැන් ලෝභය, දේශය, මෝහය ඒ වගේම පොඩ පොඩ විඳිනවා. ඒක හරියට අර අරක් කැමියා පොඩ්ඩක් ලුණු බලනවා වගේ තමයි. හැබැයි නියම රසයෙන් විඳින්නේ කවුද? මෙන්න මේ වේදනා চৈতසිකය. එතකොට දැන් පින්නතුන් දැන් බලන්න මේ කියපු চৈতසික දෙකම හැම හිතකම යෙදෙනවා. ආය කුසල් කළත් යෙදෙනවා, අකුසල් කළත් යෙදෙනවා. එක දෙයක් මතක තියාගන්න අපි ගත කරන හැම තත්පරයක්ම එක්ක කුසල් එක්ක අකුසල්. අපි ගත කරන හැම තත්පරයක්ම එක්ක කුසල් එක්ක අකුසල්. ඒතර බලන්න මේක මොන තරම් පුදුම ගමනක්ද. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මේවා ඉගෙන ගන්න. මොකටද මේ හොඳ චෛසික වලින් අපේ හිත පුරවා ගන්න තමයි අපි ඉගෙන ගන්න. අපි පැය 24ක් ජීවත් වෙනවා නම් දවසට මේ පැය 24 පුරාවට අපි පුළුවන් තරම් දක්ෂ වෙන්න ඕන හොඳ සිතුවිලි වලින්ම අපේ හිත පුරවා ගන්න. ඒතර දැන් වේදනා චින්තයිසිකය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති වුණා නේද? පස්ස වේදනා සංඥා සංඥාව කියලා කියන්නේ දැන් අද මනෝවිද්‍යාව විභාගනම් යටිහිත කියලා. යටිහිත කියලා එකක් නැහැ. ධර්මානුකූලව බලපුවාම යටිහිත කියලා එකක් තියෙනවද? නැහැ. ඔය යටිහිත කියලා කියන්නේ ඔය සංඥාව. සංඥාවෙන් තමයි අපි අරමුණු හැඳිනගන්නේ. ආ දැන් මෙයා මට එකපාරක් දැකලා තිබුණොත් මේ සංඥාවේ හඳුනා ගන්නවා. ආ දැන් මේ ළමයා මම දැකලා තියෙනවා. එහෙමනේ දැන් අපි හඳුනාගන්නේ. ඒක සංඥාචෛසිකෙන් අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ සංඥා ගොඩක් අර මෙමරි එක පුරව ගන්න. ඒක තමයි සංඥාව දිනු වෙනවා. එතකොට පින්නතනේ ඕකට තමයි අපි යටිහිත කියලා කියන්නේ. යටිහිත කියලා දෙයක් නැහැ. දැන් අපි සාමාන්‍ය උපමාවකින් කිව්වොත් දැන් ඔය ලීරණ මිනිස්සු දැන් ඒ ගානට ලිය ඉරන්න මොකද්ද කරන්නේ අර නූලකින් පොඩි මාස්ක් එකක් දාගන්නවා. ඒකේ ගානට තමයි ඉරන්නේ. අන්න ඒ වගේ එකක් තමයි සංඥාව කියලා කියන්නේ. ඒ අරමුණ හැඳින ගන්න පොඩි සංඥාවක් දාගන්න. දැන් බලන්න මේක මොන තරම් ක්‍රියාවලියක්ද කියලා. මේක මේ විදිහට නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒතර දැන් බලන්න චෛසික තුනක් අපි දැන් කතා කළා සංඥා. චේතනා මම මුල් ටික ටිකක් කෙටියෙන් කියන්නම් පසු ටික ටිකක් අපිට ගොඩාක් වැඩගත් නිසා ටිකක් විස්තර කරන්න. එතකොට දැන් තියෙන චේතනා. චේතනා කියන්නේ මොකක්ද? හ්ම්? චේතනාව කියලා කියන්නේ පිළිතුර චිත්ත ශක්තිය. චේතනාම් වික්කවේ කම්මං අදාන් කියන්නේ. චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. දැන් දානයක් දෙන්න හිතනවා. හිතුවට ඒ දාන සම්පූර්ණයිද? හැබැයි කුසලයක් වෙන්නත් පුළුවන් පොඩි කුසලයක්. හැබැයි දානි සම්පූර්ණ වෙන්න හිතත් චේතනාව සම්පූර්ණට ඕන, සිත තියෙන්නට ඕන. ඊළඟට ඒ දාන ක්‍රියාවලිය කරන්නට ඕනේ. එහෙම වුණොත් තමයි දානි සම්පූර්ණ වෙන්නේ. ඒක චේතනාව කියලා කියන්නේ දැන් අපේ චිත්ත ශක්තිය අපි හිතනවා මෙන්න මේ විදිහට කරන්න ඕනේ. මේක හරි වැදගත් චෛත්‍යයක්. හරියට දැන් මේකේ උපමාවකින් කියනවා නම් පාඨශාලාචාර නැත්නම් පාසලක දැන් ප්‍රධාන ශිෂ්‍යෝ දැන් ඔය සමහර පීරියඩ් කියනවනේ ගුරුවරු වෙන්නේ නැති. එතකොට ලොකු ළමයෙක් ලොකු පන්ති වල කෙනෙක් ඇවිල්ලා උගන්වනවා. එයා මොකද කරන්නේ? එයාත් ඉගෙන ගණමින් තමයි අර අයට උගන්වන්නේ. ඒක චේතනාසයිසිකේ ස්වභාවය තමයි තමන් වැඩ කරමින් අනිත් අයත් ඒ වැඩේ යොදවනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ චේතනාකින් සයිසිකෙන් කරන්නේ. මේක තමයි චේතනා කියලා කියන්නේ කර්ම. දැන් භවයක් සකස් වෙන්න කර්මයේ පැයි භවය කියලා කියන්නේ කර්මනේ. ඒතකොට චිත්ත ශක්තිය කියලා අපිට කෙටින් හඳුන්වන්න පුළුවන්. ඒකත් පින්නතුන සිතුවිල්ල. චේතනාව කියලා කියන්නේ. ඒතර පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවය කියලා කියන්නේ අපි හොඳ දෙයක් ගත්තත් හොඳ අරමුණක් ගත්තත් නරක අරමුණක් ගත්තත් සිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. එක වෙලාවක දෙක අරමුණයි අපිට කොච්චර අරමුණු තියෙනවද නේ? ඒ කොච්චර අරමුණු තිබ්බත් එක වෙලාවකට ගන්න පුළුවන් එක අරමුණක් විතරයි. ඒතර අකුසල පැත්තට ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් කුසල පැත්තේ ඒකාග්‍රතාවය තමයි අපි සමාධිය කියලා කියන්නේ. දැන් භාවනාවකින් අපි සමාධියක් පුරුදු කරගන්නේ. ඒ සමාධිය ඇති කරගන්නේ කුසල පැත්තට දාගත්තොත් බොහොම වටිනවා. අකුසල පැත්තට දාගත්තොත් ඒක හරි භයානකයි. පින්නතුනේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. අපි අනාදිමත් සංසාරේ කරලා තියෙන්නේම අකුසල්. අකුසලේ තමයි අපට හුරු. කුසලේ අපට හුරු නෑ. ඒකනේ ಗುಣධර්ම පුරන්න ගොඩක් අපහසු. දැන් පුංචි දරුවෙකුට පුතේ මේ විදිහට වඳින්න, මේ විදිහට දාන දෙන්න, මේ විදිහට සිල් රකින්න කියලා කියන්න ඕන. හැබැයි මේ පුංචි දරුවෙකුට කියන්න ඕනේ පුතේ ඔයා ලෝභ කළා වැරදි, මෙහෙමයි ලෝභ කරන්න කියලා උගන්වන්න ඕනේ. පුතා ඔයා ඊර්ෂ්‍යා කරා නම් වැරදි. ඌට වඩා වෙනස් විදිහකට ඊර්ෂ්‍යා කරන්න කියලා උගන්වන්න ඕනද? ඒව උගන්වන්න ඕනේ ඒව ඕන තරම් ළමයි දන්න. ඒවා පින්නතුනේ අපි අර පුරුද්ද. අපිට ඒවට අය අමුත්වෙන් හුරු කරන්න දෙයක් නැහැ. ඒ නිසා අකුසල පැත්ත අකුසල් කරන කොටත් ඒ අකුසලයටත් මොන හරි දෙයක් කරනකොට ඒකේ අරමුණක් සතෙක් මරනකොට උනත් ඒකේ හොඳ ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන. ඕනම අකුසලයකට ඒකාග්‍රතාවයක්. ඒතර මේකත් සිතුවිල්ලක්. ඒතර දැන් බලන්න ඊළඟට ජීවිතේන්ද්‍රය. ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ පින්නතුනි හරියට මේ නාම ධර්ම. පවත්තගෙන යන්න දෙපේ දැන් අපි හැම කොහොම හිතියක් හිතනවද? අපේ හිතන එක නවතිනවද? නැහැ. ඒතර අපේ දැන් ජීවිතේන්ද්‍රය කියන්නේ මේ ශරීරය පවත්වන්නේ ඒක රූප ජීවිතේන්ද්‍රය. මේක නාම ජීවිතේන්ද්‍රය. මේ චිත්ත පරම්පරාව පවත්තගෙන යන්න හරියට අර මේ අර අපි හිතමු නෙළුම් මානෙල් ආදී මල් වලට වතුර අවශ්‍යයි වගේ මෙන්න මේ ජීවිතේන්ද්‍රය කියන මේ සිතුවිල්ලෙන් තමයි මේක පවත්තකට යන්නේ. අපි හැම වෙලෙම හිතනවා. ඒතර මේකත් සිතුවිල්ලක්. ඒතර බලන්න මේ අපි දැන් කතා කරපු මේ හැම දෙයක්ම සිතුවිලි. ඊළඟට මානසිකාර. මානසිකාරය කියලා කියන්නේ මොකද්ද? මානසිකාර කියලා කියන්නේ පිළිතුර මෙනෙහි කරනවා. හොඳ පැත්තෙන් මෙනෙහි කළොත් යෝනිසෝ මානසිකාරය කියනවා. නරක පැත්තෙන් මෙනෙහි කළොත් අයෝනිසෝ මනසිකාරය කියනවා. දැන් බලන්න මෙනෙහි කිරීම. දැන් අපි දැන් මේ ඉස්සරහෙන් අපි හිතමු දැන් කවුරු හරි යනවා. දැන් මම වෙන කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට මම දකින්නේ නැහැ. මොකද හේතුව? හරියට මම මෙනෙහි කරේ නැහැ දැන් මෙතන කවුද මේ ගියේ කියලා. දැන් අපි මෙනෙහි කරේ නැත්නම් අපිට පේන්නේ නැහැ. දැන් බලන්න අපි කොච්චර බස් එකක ඉඳගෙන යනවා. නැත්නම් වාහනයක ඉඳගෙන යනවා. අපිට ওই පාරේ දෙපැත්තේ පේන හැමදේම අපිට අරමුණු ගන්නවද? නෑ. අපි ගත්ත අරමුණේ තමයි අපි ඉන්නේ. ඒතර මේ ක්‍රියාවලිය කරන්නේ මොකෙන්ද? මෙන්න මේ මානසිකාර කියන සිතුවිල්ලේ. ඒතර බලන්න මේ මෙන්න මේ කියපු සිතුවිලි හත හැම හිතකම යෙදෙනවා. ආයේකේ කුසලයක් වුණත් අකුසලයක් වුණත් හැම හිතකම යෙදෙන සිතුවිලි හත තමයි ඔය මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර ඊළඟට පින්නතුනේ දැන් ප්‍රතිර්ණක চৈতසික සිතුවි හයක් තියෙනවා ඒවා සාමාන්‍ය සුදු සුදු සුදු විදියට යෙදෙනවා කුසල් වලත් ගොඩක් දුරට යෙදෙනවා අකුසල් වලත් බොහෝ සෙයින් යෙදෙනවා හැබැයි අර වගේ අනිවාර්යෙන් යෙදෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ දැන් බලන්න විතක්ක පළවෙනි চৈতසික සිතුවිල්ලක් මේකත්. දැන් අපි ධානාංගවල පඨම ධානාංගයේ ප්‍රධාන අංගය තමයි විතක්ක. ඒතර ධාන කියලා කියන්නේ සිතුවිල්ල. සෝතාපන්න කියන්නේ සිතුවිල්ල. සකදාගාම කියන්නේ ඒ සිතුවිල්ල. රහත් වුණා කියන්නේ සිතුවිල්ල. එතකොට බලන්න මේ මේ අපි ගත කරන හැමදේම පිළිතුරු සිතුවිලි සමුදායක්. දැන් බලන්නකෝ සංකස්ස රාගෝ පුරිසස්ස කාම. කාමය කියලා කියන්නේ මොකක්ද? කාමය කියලා කියන්නේ සිතුවිල්ල. දැන් බලන්න මේ ලෝකේ කොච්චරවත් රූප තියෙනවා. ඒ රූපය ඇතුලේ කාම තියෙනවද? දැන් මේ මල් ලස්සන මල් ටිකක් තියෙනවා. දැන් මේ මල් ඇතුලේ කාමයක් තියෙනවද? මේක දිහා බලලා අපි ඇති කරගන්න දේ ඇති ඇතුලේ තමයි අපි ඇති කරගන්න සංකල්පය තමයි කාමයේ තියෙන්නේ. දැන් කෙනෙකුට මේ මල් ප්‍රියයි, තව කෙනෙකුට මේවා අප්‍රියයි. එතකොට බලගන්න අපි ඇති කරගන්න සිතුවිල්ල ඇතුලේ තමයි සංකල්පයක් මේක. ඒක මෙන්න මේ න්‍යාය අපි හොඳට ඉගෙන ගන්න ඕනේ පිළිතුර මේක ඉගෙන ගත්තාම දවසේ හැම මොහොතක්ම කුසල් සිතින් අපිට ගත කරන්න පුළුවන්. ඒක විතක්ක කියන්නේ මොකක්ද? විතක්කේ කියලා කියන්නේ අරමුණකට සිත නංවන එක. විතක්කේ කියලා කියන්නේ ඕන දෙයකට අපි නංවන්න දෙපේ. ඒ විතර්කය එකක් සිතුවිල්ලක්. මොකක් හරි කරන්න අපි ඒකට නංවන්න ඕනේ. විචාරය කියන්නේ විචාරය කියන්නේ ඒක හසුරවන්න ඕන එකක් සිතුවිල්ල. දැන් බලන්න පොතක් බලනකොට විචාරේ නැත්තම් ඔහේ පොත බලාගෙන ඉන්නවා. පැය ගාණක් පොත බලා ඉන්නවා මෙලව දෙයක් ඔලුවට ගිහිල්ලා නැහැ. මොකද විචාරේ හරියට මේක හසුරවලා නැහැ. වෙනදාමක් කළත් අධ්‍යාපනයක් කළත් මොනවා කළත් මේ විචාරකෙන් සයිසිකේ හොඳට ඒ තමන් කරන කටයුත්ත හසුරවන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි ඒකක් සිතුවිල්ලක්. නේ? එතකොට සොම්නස් උපදවන මහා හැඟීමට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. මේක සිතුවිල්ලක්. ඊළඟට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ. සුඛය කියලා කියන්නේ ඒ සැපය. ඒක සිතුවිල්ල. එතකොට බලන්න විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට දැන් නෑ අපි දැන් කතා කරන්නේ ධානාංග නෙවෙයි මේ চৈতසික දැන් අපිට මෙතන ධානාංග කියෝනේ විතක්ක, ਵਿਚාර, අදිමොක්ක. තුන්වෙනි එක මොකද්ද? අදිමොක්ක. අදිමොක්ක කියලා කියන්නේ පින්නතුනේ දැන් මෙන්න මෙහෙම දෙයක්. දැන් සමහර වෙලාවට අර ඒකාග්‍රතාවයෙන් ගත්ත අරමුණේම ඉන්නවා. දැන් සමහර අය මෙහෙම ඉන්නවානේ. දැන් සමහර අයට තියෙන පුරුද්දක් මම මේ දේම කරන්න ඕන. කුසලයට හරි අකුසලයට හරි අනිවාර්යෙන් මම මේක කරනවාමයි. අන්නේ අදිමොක්ක බහුල වෙච්ච අවස්ථාවක්. ඒක සිතුවිල්ල. සමහරව දැන් මම මෙතන මේ වාහනේ ඉලවගෙන යන්න ඕන. කාට වාහනේ ඉලවන්න බෑ. මත් මම මේක ඉලවන්න ඕන. නැත්තම් මේ මනුස්සයාට මම එකක් ගහන්න ඕන. අන්න ඒ වගේ සිතුවිල්ලකට තමයි කියන්නේ අදිමොක්ඛය කියලා. අර ඒකාග්‍රතාවෙන් ගත්ත ඒ අරමුණ ඒක දැඩිව ගැනීම තමයි අදිමොක්ඛ කියන ඒ চৈতසිකෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට පින්නද දැන් අපි කතා කරා විතක්ක විචාර අදිමොක්ක විරිය. ඒක වීරිය කියලා කියන්නේ සිතුවිල්ලක්. වීරිය කියන්නේ ද්‍රව්‍යයක්ද? නෑනේ. වීරිය කියලා කියන්නේ අපි දැන් හොඳට හිතට ගන්න. මම මේ වැඩේ කරන්න ඕන. මේ විභාගේ පාස් වෙන්න ඕන. එතකොට මේ වීරිය නැතුව මුකුත් කරන්න බෑ. වීරිය නැතුව මුකුත් කරන්න පුළුවන්ද? මුකුත් කරන්න බෑ. ඒ නිසා මේකත් සිතුවිල්ල. මේ වීරිය. ඒතර මේක පින්නතන කුසල පක්ෂයටත් යනවා අකුසල පක්ෂයටත් යනවා. දැන් අකුසල් වැඩ කරන්නත් වීර්යය ගන්න නැද්ද? කුසල් පැත්තෙන් කරන්නත් වීර්යයක් ගන්න නැද්ද? ගන්නවා. මේ වීර්යය කියන එක බොහොම තීරණාත්මක සාධකයක්. මේ බෝධිපාක්ෂික ධර්මවල අට තැනක මේ වීර්යය සඳහන් වෙනවා. වීර්ය බලයක් හැටියට, වීර්ය ඉන්ද්‍රියක් හැටියට, වීර්ය ඉද්ධිපාදයක් හැටියට, සම්මා වායාම, ඊළඟට වීර්ය සම්බොජ්ජංගය, ඊළඟට සම්මප්පදානවල මේ හැම තැනම පින්නතුණු වීරිය ඉඩන්න ඉර්ධිපාදවල විරිය ඉර්ධිපාද හැටියට මේ වීරිය නැතුව මුකුත් කරන්න බෑ. ඒකෝර මේකත් සිතුවිල්ලක් කියන එක හොඳට පින්නතුණු මතක තියාගන්න. මේක හොඳ පැත්තට දාගත්ත හොඳයි නරක පැත්තට දාගත්තොත් නරකයි. ඊළඟට පින්නතුණු ඡන්ද. විරියව ඊළඟට ප්‍රීතිය ප්‍රීතිය කියන්නේ සොම්නස් උපදවන අවස්ථාව ප්‍රීතිය ඊළඟට ඡන්දය. ඡන්දය කියන්නේ මොකක්ද? කැමැත්ත. හැබැයි මේක ලෝභය නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න සමහර අය හිතනවා ආ මේක ලෝභය කියලා. මේක ලෝභය නෙවෙයි. මේක දැන් අපි හිතමු ගහක අඹ කඩන්ඩ කෙනෙකුට ගහට නගින්න බෑ. එයා ගල් කැට බලන ගල් කැට තියෙනවා. ඒතර ඒක අර ගල් කැට ගල් කැට වලින් අර අඹ ගහට ගහනවා. එතකොට එයාට ගල් කැට හම්බීම ලෝභයක්ද? අර ගල් කැට හම්බීම හරියට ඡන්දේ වගේ. එයාට එයා හොයනකොට කාට ගල් කැටලින් ඇති වැඩක් නැහැ. අන්න ඒ වගේ එකක්. දැන් බලන්න දැන් සමහර අය කියනවා හාමුදුරුවනේ මේ එහෙනම් ඉතින් නිවන් දකින්නත් ලෝභයක් ලෝභයක් නිවන් දකින්න පැතීමක්. ඒක පින්නතුනේ ලෝභයක් නෙවෙයි. ඒකට කියන්නේ ධර්මස්කන්ධය කියලා. පංචකාම සම්පත්තියෙන්ද තියෙන ආශාවට තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට මේ ඡන්දය කියන කුසල කුසල පැත්තටත් යදෙනවා අකුසල පැත්තටත් යදෙනවා. සුරෙන් চৈতසික එතන කීයක් කිව්වද? විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද හයයි. ඒතර මේ චෛතසික 13 පින්නතුනේ මෙයාට අන්‍ය සමාන කියලා කියන්නේ මොකද? කුසල පැත්තටත් යෙදෙනවා, අකුසල පැත්තටත් යෙදෙනවා. ඒත් මේ චෛතසික පිළිබඳව මේ ටික සමහරලාට තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. අපිට මේ කාල වේලාව තියෙන හැටියට විතර තමයි අපි මේක විස්තර කරන්නේ. සම මේ කාරණා පිළිබඳව මේ ඇත්තන්ට පොත්පත් බලලා හොඳට තේරුමක් ඇති කරගන්න පුළුවන්. ඊළඟ චෛසික ටික අපි ටිකක් ඊට වඩා විස්තරාත්මකව කියා දෙන්නම්. මොකද අකුසල චෛසික 14ක් තියෙනවා. කුසල චෛසික 25ක් තියෙනවා. එතකොට දැන් බලන්න අකුසල චෛසික 14. මුලින්ම අපි ගමු. මේවා දැනගත්තාම අපිට හොඳට කුසල චෛසිකම සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් අකුසල අකුසල චෛසික 14න් පළවෙනි අකුසල චෛසිකය තමයි මෝහ. මෝහ අහිරික අනොත්ප්ප උද්දච්ච. මෙතන চৈতසික හතරක් කියුණා. පින්නතුනි හැම අකුසල් චිත්තකම යෙදෙන চৈতසික හතරක් තමයි මෙන්න මේ හතර. මොනවද? මෝහය, අහිරිකය, අනොත්ප්පය, උද්දච්චය. මේ ලෝකේ අකුසල් ඕනතරම් තියෙනවා නම් ඒ හැම අකුසලයක්ම කරන්නේ මේ අකුසල් සිත් හතර ඕනමයි. ඕනම අකුසලයක්. මෝහය කියන්නේ මෝඩකම නැත්නම් අකුසලයක් කරන්න බෑනේ. මෝඩකම ඕනමයි. අහිරික කියන්නේ ලැජ්ජා නැතිකම තියෙන්න ඕන. ලැජ්ජා නැතිකම නැත්නම් අකුසල කරන්න පුළුවන්. ලැජ්ජාව තියෙනවා නම් කියන්නේ ලැජ්ජාව තියෙන්න ලැජ්ජාව නැතිකම. ඒක අත්‍යවශ්‍ය ඕනම අකුසලයක. ඊළඟට අහිරික අහිරික අනත්තාප්ප කියන්නේ බය නැතිකම. ඒකත් හැම අකුසලයකටම ඕන. උද්දච්චය කියන්නේ නොසන්සුන්කම. මේකත් අනිවාර්යෙන් හැම අකුසලයේ හැම අකුසල් සිතකම මේ හතර යෙදෙනවාමයි. නිසා මේවට කියන සබ්බා අකුසල සියලු අකුසල් වල යෙදෙන සයිසික හතර. ඒත් දැන් මෝහය කියලා කියන්නේ පිළිතුර මොකද්ද? මෝහය කියලා කියන්නේ අන්ධකාරය වගේ. එයා මෝහය නිසා තමයි දැන් ආශා නොකළ යුතු දේවල් කෙරෙහි ආශා කරනවා. ඒ මෝහය නිසා. ඊළඟට නොකළ යුතු තැන්වල, ඒ කියන්නේ කිපෙන්න ඕන නැති තැන්වල මෙයා කිපෙනවා. ඒ මොකක් නිසාද? මෝහය නිසා. මේක හරියට පටලයක් වගේ. ඒතර දැන් බලන්න මෝහය නිසා අපි කොච්චර අකුසල් කරනවද? ඒතර අවිද්‍යාව නිසානේ අපේ මේ සංසාර ගමන දිගින් දිගට අපි යන්නේ. ඒතර බලන්න කෙනෙක් මේ සංසාරේ පුරාවට ඇවිදගෙන යනවා නම් ඒ හැම එකකටම ප්‍රධාන හේතුව මොකද්ද? මෝහය. අහිරික කියන්නේ ලැජ්ජාවක් නැහැ. කිසිම අකුසලයක් කරන්න ලැජ්ජ නැහැ. දැන් ඌර වගේ සත්තු අසුචියට හරි කැමති නේද? එයාට ඒක බොහොම ප්‍රිය දෙයක්. අන්න ඒ වගේ තමයි මෝහයෙන් යුක්ත පුද්ගලයාට අකුසල් කරන්න කිසිම ලැජ්ජාවක් නැහැ. ඔත්ත ඊළඟට පින්නතුනේ අහිරි කනොත් අප්ප කියන්නේ මොකක්ද? හරියට අරද පළඟැටියා ගින්දරට බොහොම ආසයි නේද? ගින්දරට බොහොම ආසයි. එයා ඒකට බයයිද? බය නැහැ. අන්න ඒ වගේ තමයි අකුසල් කරන්න බය නැතිකම තමයි අනොත්ප්පේ කියලා කියන්නේ. උද්දච්චය කියලා කියන්නේ හරියට හිතේ නිතර මිශ්‍රිත ස්වභාවය ඔය අකුසල් කරනකොට හැම වෙලේම හිත විසිරීලා තියෙනවා. ඒතර මෙන්න මේ කියපු চৈতසික හතර අනිවාර්යෙන්ම හැම අකුසල් සිතකම යෙදෙනවා. අපි ඕනම අකුසලයක් මේ ලෝකයේ තියෙන ප්‍රාණඝාතය හරි අදත්තාදානය හරි කාමිත්‍යාචාරය හරි මුසාවාදේ හරි තව නොයෙක් නොයෙක් අකුසල ධර්ම තියෙනවා නම් ඒ හැම අකුසල ධර්මයක ධර්මයක් කරනකොටම මේ චෛත්‍ය හතර අනිවාර්යෙන් උපකාර වෙනවා. ඊළඟට පින්නතුනේ ලෝභ, ditthi, මාන කියලා චෛත්‍ය තුනක් තියෙනවා. ලෝභ, ditthi, මාන. ලෝභය කියලා කියන්නේ මොකක්ද? හරියට අර පැණි හැලියට විදි වෙලා ඉන්න හැඹලයා වගේ. ඒ කියන්නේ මේ පංචකාම ගුණ පිළිබඳව පුදුම ඇල්මක් කැමැත්තක් තියෙනවා. මෙන්න මේකට තමයි ලෝභය කියලා කියන්නේ. ditthi කියන්නේ මොකක්ද? දිට්ඨිය කෙනෙකු පිළිබඳ බොහොම භයානක චෛත්‍යයක් මේකත්. මේකත් සිතුවිල්ල. දිට්ඨිය කියලා කියන්නේ අපි දැන් අර නිල් පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බලනකොට ලෝකෙම නිල් පාටයි. Taman ගත්ත අරමුණේම ඉන්නවා මේක මෙහෙම තමයි. ආය වෙන කවුරුත් කිව්වට ඒක පිළිගන්නේ නැහැ. හරියට අර වේලිච්ච දර කෑල්ලක් වගේ. වේලිච්ච දර කෑල්ල දෙකට නමන්න පුළුවන්. මේක කැඩෙනවා. අන්න ඒ වගේ තමයි මේ දෘෂ්ටි ගත්තාම සමහර අය මේවා කඩන්නේ නැහැ. දැන් අපේ සමහරව අපි දන්නවා අපේ සමහර ස්වාමීන් වහන්සේලාට සමහර දෘෂ්ටි තියෙනවා. සමහර ගිහියයටත් පුදුම විදිහේ දෘෂ්ටි තියෙනවා. හැබැයි මතක තියාගන්න මේක භයානක අකුසලයක්. දැන් පංචානන්තරීය පාප කර්මය කියන්නේ පංචානන්තරීය පාප කර්ම කළොත් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම අපායට යනවාමයි. දැන් අජාසත් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ කෙරේ උත්තර පැහැදිලා ධර්මයේ කෙරේ උත්තර පැහැදිලා බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කළා වුණත් එයාට අපායෙන් ගැලවෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි තාත්තා මරලා පංචානන්තරී පාප කර්මල එකක් කරගත්තා. හැබැයි අම්මා මැරීම, තාත්තා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම සංඝ වේදය මීටත් වඩා භයානකයි මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒ නිසා පින්තුනේ නියත මිත්‍යා දෘෂ්ටිය සකස් වෙන්නේ මෙන්න මේ දිට්ඨි කියන සයිසිකේ. ඒකත් අකුසල සයිසිකයක්. ඒ නිසා මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන මේක භයානක අකුසලයක්. මේක ලෝභය නිසා තමයි මේක ඇති වෙන්නේ. ලෝභය නිසා තමයි මේ දිට්ඨි කියන සයිසිකේ ඇති වෙන්නේ. ඊළඟට මාන. මානය කියලා කියන්නේ මොකක්ද? Taman නිකන් කොඩියක් වගේ තමයි හිතන්නේ. ඒකත් සිතුවිල්ලක්. ඉතින් මේක සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා කොටස් තුනකට බෙදෙනවා. සෙය්‍යමාන කියලා කියන්නේ මේ ලෝකෙ ඔක්කොට වඩා මම තමයි ඉහළ කියලා එයා හිතනවා. ඒක සිතුවිල්ල. සදිසමාන කියන්නේ කොමත් එක සමානයි කියලා මෙයා හිතන එකත් මාන්නයක්. හීනමාන කියලා කියන්නේ අනේ මං අනිත් අයට වඩා බොහොම මගේ දුක්පත් මම ඒ වගේම මට බොහොම දිලිඳුයි. කොහොම යා කොහොම පහලින් හිතන්නේ. මේකත් මානයක්. මේක ඇති වෙන්නේ ලෝභය නිසා. මම මගේ කියන හැඟීම නිසා තමයි මේ මාන්නය කියන මෙන්න මේ සිතුවිල්ලක් ඇති වෙන්නේ. ඒක බලන්න මේ ඔක්කොම චිත්ත පරම්පරාවක්. අය 아무තු දෙයක් නැහැ. ඒකට අපි මේ ජීවත් වෙන්නේ තනිකරම මේ සිතුවිලි පරම්පරාවක් උඩ වෙන කිසියම් දෙක නෙවෙයි අපි ජීවත් වෙන්නේ. ඊළඟට පින්නතුන තියෙන තවත් চৈতසික හතරක් දෝෂ, ඉස්සා, මත්තරිය, කුක්කුච්ච. දෝෂ කියන්නේ මොකක්ද? ද්වේෂය තරහව අපිට තරහ යන්නේ නේද ඉතින් තරහව යනවා කියන එක මහා අකුසලයක් නේ මේවා බොහොම සියුම් විදිහට පින්නතුන දැන් බලන්න අපි වාහනයක් එලවගෙන යනවා වාහන දැන් මම කියන්නේ මේ සියුම් අවස්ථා හැම මොහොතකම අකුසල් වෙන හැටි සමහර වෙලාවට දැන් මේවා මහා කියන්නේ කර්මපත බවට පත් උන්නේ නැති වුණාට මේවත් අකුසල් අපි හිතමු දැන් වාහනයක් එලවගෙන යනවා එලවගෙන යනකොට කවුරු හරි තවත් පිටිපස්සෙන් තවත් වාහනයක් එනවා මෙයා මොකද කරන්නේ අරකට ඉස්සර වෙන්න දෙන්නේ මේවත් වාහන මේවත් සල්ලි දීලා තමයි ගත්තේ කියලා ඉතින් මෙයා අරකට වඩා වේගෙන් යනවා එතන මොකද්ද වැඩ කරන සිත දෝමනසකින් চৈতසික වැඩ කරා දැන් යන්න බැරි වෙනකොට ආ ඔන්න ඝන ධ්‍යාග ඵලයක් නැත්තම් ඉක්මනට ගිහලා මැරි කොහොම වැඩි දුර යන්න බෑ මෙයාට මොකක් හරි දෝමනස් සිතුවිල්ලක් තමයි අපි දාන්නේ එතකොට ඉතින් වාහනේ අයින් කරගන්න ඕන දෙයක යන්න කියලා බලන්න ඒ මොහොතේ පවා. ඔවගේ දේවල් කොච්චර වෙනවද අපිට නේ? ඒතර දැන් බලන්න පින්නතුන් හිත රැක ගන්නවා කියන එක කොච්චර අමාරු වැඩක්ද? එතකොට ඒ වගේ පින්නතුනේ කොච්චර අපේ දේශය ඇති වෙනවද? ඒතර දේශය කියලා කියන්නේ හරියට අර සර්පයකට කෝඩුවකින් ගහපුවාම ඌ කලබල වෙනවා වගේ තමයි මේ දේශයෙන් යුක්ත පුද්ගලයා හරියට මේ ව්‍යාපද්‍යති විනස්සති කියන චිත්තං කියන විග්‍රහයට අනුව අර යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයටපත් වෙනවා නම් අන්න ඒකට කියනවා දෝෂය කියලා, දේශය කියලා. ඉස්සා කියන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. ඒක සිතුවිල්ලක් නේ. ඕක තමයි අපේ ඇයට තියෙන භයානකම අකුසලයක් ඕක. ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද? අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැහැ. අනුන්ට සැප ලැබෙනවට, අනුන්ට වාහනයක් ලැබෙනවට, ගයක් හදා ගන්නවට හොඳ අධ්‍යාපනයක් ලැබනවට අනුන්ගේ සම්පත් එයා මොන විදිහටවත් ඉවසන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හරියට මේ ඊර්ෂ්‍යා කරන පුද්ගලයා කවදාකවත් කිසි සන්තෝෂයෙන් ඉන්නේ නැහැ. තමයි කාලය ගත කරන්නේ. ඒක බලන්න මේකත් සිතුවිල්ල. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි මේකත් සිතුවිල්ල. මත්තරිය කියන්නේ මොකක්ද? මත්තරිය කියලා කියන්නේ පින්නතුනේ ඒකත් සිතුවිල්ලක්. මත්තරේ කියන්නේ සිතුවිල්ලත් ඓශිකයක්. මත්තරේ කියන්නේ සමහර ප්‍රශ්න මසුරුකම කියලා සඳහන් කරනවා. මෙන්න මෙහෙම හිතන්න. දැන් තමන්ගේ සම්පත් හා දැන් තමන්ගේ තියෙන සම්පත් හංගන අනිත් අයට මේ සමාන වෙනවා දකින්නවත් කැමති නැහැ. දැන් ඒකට දැන් සාමාන්‍ය මත්තරේ නිසා තරහ ඇති වෙන්නත් පුළුවන්. දැන් හිතන්න දැන් අපි හිතමු මේ අම්මා කෙනෙකුට සාරියක් තියෙනවා ලස්සන. ඉතින් මේ සාරිය එහා ගෙදර අනිත් අම්මා ඉල්ලනවා ගමනක් යන. ඉතින් මේ මොකද වෙන්නේ? අරයා ඉන්නකොට මෙයා කැමති නෑ. ඉතින් මේ සාරය හංගනවා. ඉතින් දැන් අරයා ඉල්ලගෙන එනකොට තරහ ඇති වෙනවා. අර සාරියට ආසයි අර ඉල්ලනවට තරහ ඇති වෙනවා. අන්න වගේ දෙයක් තමයි මත්පෙඩිය කියලා කියන්නේ. වගේ සිතුවිලියක් කියලා නැද්ද? ඇති වෙලා තියෙනවා. ඒකර දැන් බලන්න මේ ඔක්කොම සිතුවිලි. ඊළඟට පිළිදෙන පුප්පුච්චේ කුක්කුච්ච කියලා කියන්නේ මොකක්ද? කුකුස. ඒකත් සිතුවිල්ල. ඒ කියන්නේ දැන් අපි හැමෝටම වගේ සිතුවිලි පහළ වෙනවා. අනේ මට මේ දේ කරගන්න බැරි වුණා. මට මේ කුසල් කරගන්න බැරි වුණා. මගේ අතින් මෙන්න මේ විදිහේ පාපයක් සිද්ධ වුණා. අන්න එහෙම ඇති වෙනකොට මොකද වෙන්නේ? හිත නොසන්සුන් වෙනවා. අන්න ඕකට තමයි කියන්නේ කුක්කුච්ච නිවරණය කියලා. ඒතර බලන්න පින්න තුනේ ඕකත් සිතුවිල්ලක්. අපි දැන් කොච්චර කතා කරාද අකුසල සිතුවිලි? අපි කතා කරා මොනවද පළවෙනි එක? මෝහ, අහිරික, අනොත්ප්ප, උද්ධච්ච හතරයි. ඊළඟට ලෝභ, ditthi, මාන. දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. ඒතර කීයද? 12යි. ඊළඟට පින්න තුනේ 11යි. ඊළඟට පින්න තුනේ තීන මිද්ද තීන මිද්ද කියන්නේ මොකක්ද? තීන කියන්නේ සිතුවිල්ලක්, මිද්දේ කියන්නේ සිතුවිල්ලක්. චෛස් සිතේ හැකිදිච්ච ස්වභාවයට කියන තීන කියලා. මිද්දේ කියලා කියන්නේ චෛසික සිතුවිලි වල තියෙන හැකිදිච්ච ස්වභාවය. මේ දෙක එකටම යන නිසා තමයි මේක චෛස් මේ එකටම දක්වලා තියෙන්නේ. මේකෙන් කරන්නේ සිත හකුලලා පැත්තකින් කියන එක. කිසිම වැඩක් කරන්න දෙන්නේ අර අකුසල පැත්තට නම් ඕන දෙයක් කරන්න ඉඩ දෙනවා. නමුත් කුසල් පැත්තට ඉඩ දෙනවා අඩුයි මේ තීන මිද්ද කියන මේ සිතුවිලි දෙකේ. ඊළඟට විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? විචිකිච්ඡාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝයා කෙරෙහි සැක ඇති කරනවා. ඊළඟට මේ පටිච්චසමුප්පාද ධර්ම පිළිබඳව මේ පූර්වාන්ත අපරාන්ත පිළිබඳව මෙන්න මේවා පිළිබඳව සැකේ ඇති කරනවා. විචිකිච්ඡා කියන එකේ තේරුම තමයි පිළියමක් නැහැ කියන එක. විචිකිච්ඡාවෙන් යුක්ත පුද්ගලයාට පිළියමක් වෙන කිසිම පිළියමක් නැහැ. ඒකට මේ ඔක්කොම සිතුවිලි. බලන්න දැන් මේ අකුසල් මේ ලෝකේ අපි යම් තාක් අකුසල් කරනවා නම් ඔය අකුසල් සිතුවිලි 14න් තමයි කරන්නේ. මෙතනින් ඕන කෙනෙකුට අපිට ධර්මයට අනුව අභියෝග කරන්න පුළුවන්. පුළුවන් නම් තව අකුසල চৈতසිකයක් හොයාගන්න. පින්නතුනි කිසිම අකුසල চৈতසිකයක් සිතුවිල්ලක් ආයේ නැහැ. තථාගතයන් වහන්සේ බලන්න මේවා ඊටාම දශමයට කතා කරලා තියෙනවා මේවා. එතකොට දැන් මේ අර මුලින් කියපු চৈতසික කුසල් පැත්තට දෙන්නත් පුළුවන් මේ අකුසල් පැත්තට දෙන්නත් පුළුවන් ඊළඟට පින්නතුනේ දැන් අපි කතා කරන්නේ විශේෂයෙන්ම අද සෝබන চৈতසික පිළිබඳව සෝබන চৈতසික කියන්නේ මොනවද හොඳ চৈতසික පිළිබඳව දැන් බලන්න හොඳ চৈতසික මොනවද කියලා පළවෙනි চৈতසිකේ තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද දැන් ශෝබන চৈতසික තියෙන සද්ධා සති සතිය කියන්නේ සිතවිල්ල. එතකොට පින්නතුනේ දැන් මේවා අපි හොඳට තේරුම් ගන්නට ඕන. සද්ධා සති, හිරියොත්ප්ප, අලෝභ ද්වේෂ, ඊළඟට තත්ත්‍ර මධ්‍යස්ථතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා ඊළඟට කායුද්ධිකතා, චිත්තුද්ධිකතා ඊළඟට සම්මා වාචා කම්මන්ත ආදීව ඊළඟට පින්න තුනි කරුණා මුදිතා අඤ්ඤා කියන මෙන්න මේ চৈতසික 25. දැන් අපි මේක පින්න තුනකට තෝරලා දෙන්නම්. මේක හොඳට තේරුම් ගත්තාම අපිට කුසල් කුසල් සිතින්ම අපේ ජීවිතේ වැඩිපුරම ගත කරනවා නම් ඒක හරීම වටිනවා. දැන් භාවනා කිරීම තුළින් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? භාවනා කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ සිතුවිලි. දන් දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හොඳ සිතුවිලි. මේ බණ ඇසීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හොඳ සිතුවිලි. ඒතර හොඳ සිතුවිලි දිනු කර ගැනීම තමයි බුද්ධ ශාසනයකින් කරන උතුම්ම කාර්යය. දැන් බලන්න මේක හොඳට මේ ධර්ම දේශනාව අවසානයේ තීරේ අපි නිවන් දකින්නවා කියලා කියන්නේ හොඳ සිතුවිලි ඇති කර ගැනීම. නරක සිතුවිලි සම්පූර්ණයෙන්ම නැති කරලා දැමීමක්. ඒතර දැන් බලන්න පළවෙනි চৈতසිකය මොකද්ද? ශ්‍රද්ධාව. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ ද්‍රව්‍යමය දෙයක්ද? ඈ මේක සිතුවිල්ලක්නේ බලන්න. වෙන දෙයක් නෙවෙයි. ඒතර ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව කියන පැහැදීමට තමයි ශ්‍රද්ධාව කියන්නේ. නේද? එතකොට දැන් බලන්න පින්නතුනේ ඒක සිතුවිල්ලක්. එහෙනම් අපිට මතක් කරනවා කාල වේලාව මදි කියලා 25ක් විස්තර කරන්න නමුත් දැන් බලන්න අපි කෙටියෙන් ගත්තොත් ශ්‍රද්ධාව කියන්නේ සිතුවිල්ලක්. හරියට දැන් චක්ක ශක්තිති රජුරුවන්ගේ තියෙනවා මාණික්‍ය රත්නය කියලා රත්නයක්. මේ රත්නේ බොරදියට දාපුවාම ඒ වතුර සම්පූර්ණම පිරිසිදු වතුර බවට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ සිතේ තියෙන අනේක විද අකුසල ධර්ම යටපත් කළා මේ සිත පිරිසිදු කරන ධර්මයක් තමයි සද්ධාව කියන්නේ. සතිය කියන්නේ මොකද්ද? සිහිය. දැන් සිහිය කියන්නේ දැන් ඔන්න gedara tamam baduwak කියනවා. අහවල් තැන මේක තිබ්බා, අහවල් තැන අරක තිබ්බා, අහවල් තැන මගේ පොත තිබ්බා, අහවල් තැන මගේ පර්ස් එක තිබ්බා. ඒ මතකයේද සතිය කියන්නේ? ඈ? නෑ. ඒ මතකයට නෙමෙයි සතිය කියන්නේ. ඒක චෛතසික සිතුවිලි ගොඩක එකතුවක් ඒක. ඒක නෙවෙයි මෙතන සතිය කියලා කියන්නේ. මෙතන සතිය කියලා කියන්නේ අකුසල් කරනකොට ඒවා කරන්න දෙන්නට මේ අකුසල් කියලා සිහි කරලා දෙනවා. තමන් කමක් යමක් කරන්න යනකොට ආවක බොරුවක් ඕක හොඳ නැති දෙයක් ඕක කරන්න එපා මේ කුසල් පැත්ත කරන්න කියලා එයා සිහි ගන්නලා දෙන එක තමයි හරියට සතිය කියලා කියන්නේ. දැන් හරියට දැන් අර දොරටු හයක් තියෙන ගෙදරක පුරකාරී මේ මොරකරුවා හොඳට මේ ගෙදරට ඇතුල් වෙන කට්ටිය දිහා හොඳට බලාගෙන ඉන්නවා පිට වෙන කට්ටිය දිහා හොඳට බලා ඉන්නවා අන්න ඒ වගේ තමයි දොරටු පාලකෙක් වගේ තමයි මේ සතිය මේ ඇහෙන් අරමුණු ගන්නවා බොහොම පරිස්සමට කනෙන් අරමුණු ගන්නවා බොහොම පරිස්සමට නාසයෙන් අරමුණු ගන්නවා බොහොම පරිස්සමට දිවෙන් අරමුණු ගන්නවා බොහොම පරිස්සමට කයට පහස ලැබෙනවා බොහොම පරිස්සමට මොකද එයා කුසල් පැත්ත විතරයි ගන්න සතියේදී ඒකට ඒක තමයි සතිචෛසිකය කියලා කියන්නේ. ඊළඟට අහිරික කියන්නේ මොකක්ද? හිරියොත් අහිරික නෙවෙයි. හිරිය. හිරි කියන්නේ පව් කරන්න ලැජ්ජාව. මේක ලෝකපාලක ධර්ම හැටියට සඳහන් කරනවා පින්නතුන් ලැජ්ජාවක් නැත්නම් ඕන අකුසලයක් කරන්න පුළුවන්. දැන් පව් කරන්න තියෙන ලැජ්ජාව නිසා සමහරු පව් කරන්න. මේක කුසල් চৈতසිකයක්, සිතුවිල්ල. ඊට හිරි ඔත්තක්ක කියන්නේ බය. මෙලෝ වශයෙන් බය වෙනවා, පරලෝ වශයෙන් බය වෙනවා. මෙලොව වශයෙන් බය වෙනවා කියන අනේ මේ හොරකම් ආදී කරොත් මට හිරේ විලංගුවේ යන්න වෙනවා. පරලොව වශයෙන් මට මේකෙන් මහා දුක්ඛ විපාක විඳින්න වෙනවා කියලා එයා ඒ පිළිබඳව පුදුම විදිහට බය ඇති කරගන්නවා. ඒවට තමයි හිරියොත්ප්ප. අලෝභය කියන්නේ මොකක්ද? අලෝභය කියන්නේ අර ලෝභේ අනිත් පැත්ත. එයාට කිසිම ලෝභයක්, ඒ කියන්නේ ලෝභ ගත යුතු අරමුණු කිරේ එයා ලෝභ ලෝභ කරන්නේ නැහැ. හැබැයි ලෝභය නැති එක අලෝභය නෙවෙයි. ලෝභය නැතිකම අලෝභය නෙවෙයි. එයා බොහොම පාලන එයා උත්සාහ කරනවා. කොහොම හරි මේ දැන් එහෙම වුණොත් එහෙම සමහරවිට මේක වරදවා ගන්න එපා. දැන් එහෙම වුණොත් නිකාන්තනාත පුස්තක ධර්මයට යනවා. දැන් ලෝභය අලෝභයෙන් ඉන්න ඕනේ කියලා සමහර අය හැඟිවත පවායින් කරනවා නේද? එහෙම නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේ ගෙවල් දොරවල් යාන වාහන ඒවා තිබුණාට කමන්නේ නැහැ. අපේ අයට වෙලා තියෙන එක අනිත් පැත්ත. ඒ වාහනයක් තියෙනවා වාහනයක් පාවිච්චි කරාට ඒක ප්‍රශ්නයක් නෑ. මේක එහා ලෝකෙට ගෙන යන්නද හිතන්නේ. ඉතින් ගෙන යන්න පුළුවන්. බෑ. Tamanta දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට පුදුම ආදරෙයි. ඒ දරුවෝ එහා ලෝකෙට ගෙන යන්න හදනවා. ඒක කවදාවත් කරන්න බෑ. අන්න ඒ නිසා මේ අලෝභය කියලා කියන්නේ මේවා සම්පූර්ණ මතහැර දාලා ඉන්න එක නෙවෙයි. මේවා අවබෝධයෙන් පරිහරණය කිරීම. ඒක තමයි අලෝභය. මේවට කිසිම ඇලීමක් නැහැ. ඒක අදෝ ආදේශය කියලා කියන්නේ ඒකත් කුසල් සිතුවිල්ලක්. කියන්නේ තරහ ගන්න නැතුව ඉන්නවා කිසිම කෙනෙකුට කේන්ති ගන්නේ නැහැ. ඉතින් මේකට තමයි අදේශය කියලා කියන්නේ. ඊළඟට පිළිදි තාත්‍ර මාධ්‍යජ්‍යතා. ඒ කියන්නේ දැන් ඒක සාමාන්‍යයෙන් උපේක්ෂා වගේ එකක්. දැන් අපි හිතමු දැන් මේ චිත්තයිශික දිහා බලලා එයා බොහොම මේ මධ්‍යස්ත වෙනවා. කියන්නේ මේ චිත්තයිශික ධර්ම වැඩ කරන ආකාරය දිහා බලලා මේ සිතුවිල්ල මධ්‍යස්ත වෙනවා. දැන් මෙහෙම කිව්වට මේ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. උපමාවකින් කිව්වොත් අපි හිතමු දැන් රතේක හරක් දෙන්නෙක් බැඳලා ඉන්නවා. හරක් දෙන්නෙක් බැඳලා ඉන්නකොට දැන් මේ රතාචාර්යා මේ හරත් ඇරගෙන යන කෙනා දැන් මේ හරක් දෙන්න ගානට යනවා. ඉස්සර වෙන්නෙත් නැහැ, පහු වෙන්නෙත් නැහැ. ඉතින් මෙයා මේ හරක් දෙන්න දිහා බලලා මොකද හිතන්නේ? මධ්‍යස්ත වෙනවා. මට ඕන ගානට මේ දෙන්න යනවා. නම් මේ වගේ සිතුවිලි දිහා බලලා මෙයා ඒකත් අවශ්‍යයි මේ අරමුණු ගන්න. බලන්න එතකොට මේ තියෙන හිතේ තියෙන ක්‍රියාකාරීත්වය. දැන් සමහරවිට අපි හිතමු බර ලයිට් කනවා. නැත්තම් යකඩ කණුවක් අපි උස්සනවා කියලා. දැන් ඔය යකඩ කණුවක් උස්සනකොට සාමාන්‍ය අපි කියනවා මේ අපි එක්කම කතා කරලා උස්සමු කියලා. මොකද ඒ අර එතකොට තමයි ඔක්කොගම ශක්තිය එකට යෙදෙන්නේ. අන්න ඒ වගේ මේ සිතුවිලි වලින් වැඩ ගන්නකොට මේ ඔක්කොම එකට යෙදෙන්න ඕනේ. ඒ යෙදෙන කටයුත්ත කරන්නේ මෙන්න මේ চৈতසිකය. ඒකත් අවශ්‍යයි. ඒකට බලන්න මේක මහ පුදුම ක්‍රියාවලියක් නේද? ඊළඟට පින්නතුනේ දැන් මේ ඉදිරි ඔය චෛසික ටික කාය ලෞ කාය ලෞතා චිත්ත ලෞතා කාය පස්සද්දි. කාය පස්සද්දි කියලා කියන්නේ සිතුවිලි වල තියෙන සංසිඳීම. චිත්ත පස්සද්දි කියන්නේ සිතේ තියෙන සංසිඳීම. ඒකර කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කාය ලෞතා චිත්ත ලෞතා. ඒ කියන්නේ චෛසික සිතුවිලි වල තියෙන සංසුන් භාවය සැහැල්ලු භාවය ඊළඟට සිතේ තියෙන සැහැල්ලු භාවය. ඒකෝට මේවත් අවශ්‍යයි කුසල ධර්මයන් කරනකොට. දැන් මහා දරදඩු ගතියෙන් දැන කුසල් කරන්න පුළුවන්. බෑනේ. හිත හොඳට සංසිඳිලා තියෙන්න ඕන. සිතුවිලි හොඳට සංසිඳිලා තියෙන්න ඕන. හිතේ හොඳට සැහැල්ලු බව තියෙන්න ඕන. ඊළඟට චෛසික වල සිතුවිලි හොඳට සැහැල්ලු බව තියෙන්න ඕන. අකුසල පැත්තට ඕන නැහැ. ඒකට හේතුව මොකද? අකුසල පැත්ත අපිට හොඳට සංසාර පුරාවට පුරුදුයි. අර අපි මුලින්ම කිව්වේ මුංචි දරුවෙකුටවත් කියන්න අවශ්‍ය නැහැ පුතේ ඔහොම නෙවෙයි ලෝභ කරන්නේ. ඔහොම නෙවෙයි ඊර්ෂ්‍යා කරන්නේ. ඔහොම නෙවෙයි මේ බොරු කියන්නේ. බොරු කියන්නේ මෙන්න මෙහෙමනි කියලා කියා දෙන්න ඕනද? නෑ ඒවා නිකම්ම ඕන කෙනෙක් දන්නවා. ඒක මේ කුසල පැත්තර තමයි මේ සංසිඳීම අවශ්‍ය, සැහැල්ලු බව අවශ්‍ය. ඊළඟට කියනවා කම්මඤ්ඤතා කියලා. කියන්නේ සිතේ চৈতසිකයේ තියෙන කර්මන්‍ය භාවය. ඒ කුසල් කරන්න හොඳ පුරුද්දක් තියෙන, හුරු පුරුද්දක් තියෙන. මේ පාගුණ්‍යතාව කියන්නේ පුරුද්ද. පුරුදු භාවයේ තියෙනට ඕන. ඒතර පිනතුන දැන් මේවා කොහොම දැන් හොඳට මතක තියාගන්න මේ හැම එකක්ම සිතුවිලි. ඊළඟට කායවිද්දු කතා, චිත්තවිද්දු කතා. ඒවා සිතුවිලි. ඒ කියන්නේ අවංකකම. කෙලින් වැඩ කරන ස්වභාවය. දැන් අකුස් දැන් සමහර අය පින්නතුන් පින්කම් කරගන්න ගියාම වංකවනේ අකුසල් මේකින් කරන්නේ මොනවා හරි දෙයක් ඒකට දාගන්න. ඉතින් ඒක අවංක භාවයක් ඒ කුසලයේ ඇත්තෙම නැහැ. ඒ අවංක භාවය ඇති කරලා දෙන්නේ මෙන්න මේ කාය දුකතා, චිත්ත දුකතා කියන මෙන්න මේ සිතුවිලි වලින් දෙකෙන්. ඊළඟට පින්නතුන් දැන් ඔතන চৈতසික 19ක් කියුවා. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් බලන්න සම්මා වාචා කියන්නේ සිතුවිල්ලක්. සම්මා වාචා කියන්නේ සිතුවිල්ලක්. ඒ කියන්නේ මුසාවාද ඊළඟට පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාව. බොරු කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, කේලාම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. කියලා මෙයා හිතනවා මම මේ වචනයෙන් වන වර්ධ වලින් වළකිනවා කියලා හිතනවා නම් ඒක කුසල් සිතක්. අන්නේ සිටීමට තමයි අපි මෙතන සම්මා වාචා කියන්නේ. අර කරන ක්‍රියාවටත් වඩා අපි ඒ හිතන සිතුවිල්ලට තමයි සම්මා වාචා කියන්නේ. ඒකට ඒකත් සෛශිකයක්. එතකොට දැන් බලන්න පින්නතුනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගංගයක් වෙන සම්මා වාචා කියන්නේ වෙන මුකුත් වෙන මුකුත් නෙවෙයි සිතිවිල්ල. දැන් සම්මා කම්මන්ත කියන්නේ ඒත් එහෙමයි. කයෙන් වෙන වර්ධ තියෙනවානේ. කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, නෑ. කාමයේ වර්ධව හැසිරීම ඊළඟට සුරාපානය. මේ වගේ අකුසල ධර්ම තියෙනවානේ. මේ වගේ අකුසල ධර්ම මම කරන්නේ නෑ කියලා එයා අදිස්ථාන කරගන්නවා. මේ අදිස්ථාන කර ගැනීම සිතවිල්ලක්. අන්නේ සිතවිල්ල තමයි සම්මා කම්මන්ත කියන්නේ. ඒකත් සිතවිල්ලක්. සම්මා ආජීව කියන්නේ තමන්ගේ ජීවිකාව උදෙසා අනේ මම මේ කයෙන් වෙන වරදොලි කරන්නේ නැහැ. වචනයෙන් වෙන වැරදි කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්නවා. ඒ අදිස්ථාන කර ගැනීම සිතවිල්ලක්. ඒක තමයි සම්මාදීව කියන්නේ. ඒතර ඔක විරති කියලා කියන්නේ මොකද? විරති කියන්නේ අත්හරිනවා කියන්නේ. මේ වගේ වැරදි වැඩ මම අත්හරිනවා කියලා අදිස්ථාන කර ගැනීම කුසලයක්. ඒතර දැන් බලන්න මේ ඔක්කොම සිතුවිලි කියන එක හොඳට මතක තියාගන්න. ඊළඟට කරුණා මුදිතා. කරුණාව කියන්නේ මොකද්ද? දැන් මෙතන දැන් අපි දන්නවා අප්‍රමඤ්ඤා හතරක් තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. අභිධර්මයේ මෙතන දක්වන්නේ කරුණා මුදිතා දෙක විතරයි. ඒකට හේතුව මොකද්ද? ඇයි දැන් මේ කරු මෙතන සිතුවිලි හතරක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. නමුත් මෙතන දක්වන්නේ කරුණා, මුදිතා දෙක විතරයි. ඒකට හේතුව තමයි පින්නතුනේ දැන් මෙත්තා කියන চৈতසිකය අතන අදෝෂයකින් තනින් ඉදිරිපත් කරලා කියනවා. දේශ නොකිරීම මෛත්‍රිය. කියපු දෙයක් නැවත කියන්නේ නැහැ අභිධර්මයේ. කියපු දෙයක් නැවත කතා කරන්නේ නැහැ මූලික ධර්මයේ කතා කරනකොට. ඒතර මෙත්තාව හරියි. අර අපි කියවන තව චෛසිකයක් අත්‍රමද්දච්චතා කියලා. ඒ කියන්නේ උපේක්ෂාව. ඒ නිසා උපේක්ෂාව කතා කරන්නේ නැහැ. ඒක මෙතන අපිට කතා කරන්න වෙලා තියෙන එතකොට මොකද්ද? කරුණාවයි මුදිතාවයි කියන්නේ. ඒක කරුණාව කියලා කියන්නේ මොකද්ද? කරුණාව කියලා කියන්නේ කෙනෙකුගේ දුකක් දැකලා, එයාට වෙන කරදරයක් දැකලා, හදවතින් නැති වෙන හොඳ සිතිවිල්ල තමයි කරුණාව කියලා කියන්නේ. හැබැයි මේක වරදවා ගන්න එපා. දැන් සමහර අය කරුණාව කියලා හිතාගෙන දැන් අපි හිතමු කාට හරි කරදරයක් වුණා. එයා අඬනවා. අඬනකොට ඒක හොඳ සිතුවිල්ලක්ද? නෑ අඬන්න පින්නසින තරහ සිතුවිල්ල. අන්න බලන්න මේවා හොඳට තේරුම් ගත්තාම කියන වටිනාකම. දැන් කරුණාව කියන්නේ දැන් අර හිතේ පහළ වෙන අනේ මෙයාට මේ මං උපකාරයක් කරන්න ඕනේ කියලා හිතේ ඇති වෙන හොඳ සිතුවිල්ල කරුණාව. නමුත් කෙනෙකුගේ දුකක් දැකලා අපිත් අඬනවා. දැන් සමහර වෙලාව සමහර දායක වුණත් බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ දුකක් කරදරයක් ඇවිල්ලා අපට කියනවා. අනේ මෙන්න මෙහෙම දෙයක් වුණා, මෙහෙම දෙයක් වුණා හාමුදුරුවනේ. ඉතින් අපිත් එයාත් එක්ක දුක් වෙනවා නම් අනේ හරිය හොඳ හාමුදුරුවෝ. හාමුදුරුවන්ට විතර අපේ දුක තේරුනේ. ඉතින් අපිත් එයාත් එක්ක ඇඬුවොත් ඊටත් වඩා සතුට වෙනවා. නමුත් පින්තුනේ එතන වැඩ කරන සිතුවිල්ල මොකද්ද? එතන වැඩ කරන සිතුවිල්ල මොකද්ද? ද්වේෂය. බලන්න අපි කරුණාව කියලා හිතාන වැඩ කරන්නේ මොකද්ද? ද්වේෂය. ඔය කරුණාවම සමහර වෙලාවට පුජ්‍යලයකට තනියෙන් උදව් කරනවා. දැන් සමහරලාට බලන්නකෝ දැන් සමහර අම්මලා තාත්තලා කියන මම අපේ දරුවන්ට මේ කරුණාව නිසා මේ සියලුම දේවල් දුන්නා. ඒ දීලා තියෙන කරුණාවෙන්ද ලෝභයෙන්ද? ඇත්තටම ඇතර ලෝභයෙන්. මොන අපිට දුන්නොත් කරුණාවෙන්. එහෙම කියනව නෙවෙයි. අම කියන්නේ දැන් තමන්ගේ කෙනෙකුට දෙනකොට පින්නතුනේ ලෝභය තමයි වැඩ කරන්නේ. නමුත් අපි හිතන්නේ එතන කරුණාව කියලා. ඉතින් ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න ඕන ඊළඟයිසිකි තමයි මුදිතාව. මුදිතාව කියන්නේ සිතුවිල්ල. ඒතර දැන් බලන්න මුදිතාව කියන එක අනුන්ගේ සැප සම්පත් දැකලා හෘදයාංගොම ඇති වෙන සතුට තමයි මුදිතාව කියලා කියන්නේ. ඉතින් මේකත් සිතුවිල්ලක් නේ බලන්න මේවා ඇති කරගන්න බැයිද අපිට? පුළුවන්. අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කොච්චර අපි අකුසල් කරගන්නවා. කෙනෙක්ගේ සැප සම්පතක් උහුලන්නේ නැහැ. ඔන්න ඊර්ෂ්‍යාවෙන් දඟලනවා අකුසල. ඊළඟට කෙනෙකුට කරුණාවක් දක්වන්නේ කරුණාව දක්වනවා කියලා කරන්නේ ආඩන එක. අඬපුවාම එතනත් අකුසල. එතකොට දැන් කරුණාව කියලා හිතාගෙන පුජ්‍යලිකව වෙනම රාගයක් ඇති කරගෙන උදව් කරනවා. එතකොට අකුසල. අර බලන්න දීලත් අකුසල් වෙන්නේ මේ චිත්තචෛසික හරියට අඳුරගත්තේ නැත්නම්. ඊළඟට අන්තිම චෛසිකේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ කිසිම හරියට අඳුරට ආලෝකයක් වගේ. ඒක යමක ඇති යථා ස්වභාවයේ තත්වාකාරයෙන් දකින්නේ මේ ප්‍රඥා කියන চৈতසිකේ. මේක හරිය වටිනා চৈতසිකයක්. ඒකට අපේ මේ තියෙන මේ ඇතිවීම නැතිවීම සම්බන්ධව අපේ ජීවිතයේ පිළිබඳව මේ යථාර්ථය අපි අඳුරගන්නේ වෙන මොකකින්වත් නෙවෙයි. මෙන්න මේ පඤ්ඤා කියන চৈতසිකේ. එතකොට පින්නතුනේ අපිට මේ চৈতසික පාඩම නැත්නම් මේ සිතුවිලි 52 කොහොම කෙටියෙන් දක්වන්නට අවශ්‍ය උනේ මේ කාල වේලාව මදි නිසා දැමුත් කාලෙම ගිහිල්ලා ඒ නිසා දැන් පින්නතුල්ලා අද මේක ප්‍රවේශයක් කරගන්න. දැන් මම හිතනවා මේක එකපාරටම පාඩම් තියාගන්න අමාරුයි. අපිට පුළුවන් අභිධර්මයේ පොතක් අරගෙන ඔය රේරුකාණ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය කියන පොත අරගා. මේකේ මේ චෛත්‍යික පිළිබඳව හොඳ විස්තරයක් තියෙනවා බොහොම සරලව. මේ සිතුවිලි ටික හොඳට ඉගෙන ගන්න. එතකොට අපි කරන්නේ හොඳ දේවල්ද නරක දේවල්ද කියලා අපිට ඒවා කරන්න යනකොටම සිහි ගැන්වෙනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳලා මේ වගේ සිතුවිලි හොඳ සිතුවිලි අපේ හිතට පුරුදු කරගත්තොත් අපි හැමදාම කුසල් කරනවා. එතකොට බලන්න නිවන් දැකීම කියලා කියන්නේ හොඳ සිතුවිල්ලක් පින්නතෝ. අය 아무තු දෙයක් නෙවෙයි. එතකොට පින්නතුනේ දැන් දේශකයන් වහන්සේ නමක් හැටියට මමත් ශ්‍රාවකයන් හැටියට මේ පින්නතුල්ලා දැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අදට දින 10කට පමණ පෙර අභාව ප්‍රාප්ත ඒ නිමල් ආලවංශ මොනසිංහ මහත්මාණන්ට ඒකාන්තයෙන් පිළිේවා එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසර 5කට පෙරන සීගිය එවේ සරත් චන්ද්‍ර මුණසිංහ මේ මහත්මාණන්ටත් වසර 15කට පෙර එයා භාව ප්‍රාප්ත ඩී.එම්. මුණසිංහ මේ මහත්මාණන්ටත් එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනිසා හොඳ නරක කියන මේ සිතුවිලි සියල්ලම දැනගෙන හොඳ සිතුවිලි වැඩියෙන් පෝෂණය කරගන්නට මේ පින්වත් සෑම දිනාටම ලැබේවා හැකි වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.